ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ Thank you.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 මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිළිසෙකින් අවසර අපි මේ පවත්වාගෙන යන විපස්සනා ධර්ම දේශනා මාලාවේ පසුගිය අවස්ථා කීපයකදී විශේෂයෙන්ම සම්පජඤ්ඤය සම්පූර්ණ විපස්සනා ඥාන පහළ වීමේ වැඩ පිළිවෙල පිළිබඳව ඉදිරිපත් කරගන්න යෙදුනා මාත්‍රිකා වාසයේ. ඒ සම්පජඤ්ඤ කියන අත්දැකීම් වලට සම්බන්ධ ඒ වගේම මූල ධර්ම වලට සම්බන්ධ ඒ වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ විසින්ම ඉදිරිපත් කරන්න යෙදුණු සැකීලකට අනුව අපි හතර ආකාරයකින් මේ භාවනාමය ගැඹුරු තමන්ගේ අනුභූති නැත්නම් අත්දැකීම් එදිනෙදා ජීවිතයට සම්බන්ධ වෙන හැටි මේ එදිනෙදා ජීවිතයේ ඇති පළල් අත්දැකීම් වල ස්වરૂප භාවනාවට සම්බන්ධ වෙන හැටි කියන මේ විදිහට මේ දෙක අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් සලකා බැලීම යෝගාවචරයේ කුට බොහොම දිරිගන්වන සුළු අත්දැකීමක් වෙනවා ඒ අනුව සම්පජඤ්ඤය සාත්‍යක සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය ගෝචර සම්පජඤ්ඤය අසම්මෝහ සම්පජඤ්ඤය වශයෙන් කොටස් හතරකට බෙදලා අපි විග්‍රහ කරා. මේන් මේ සාත්‍යක සම්පජඤ්ඤයක් සප්පාය සම්පජඤ්ඤයක් කියන මේ දෙක යෝගාවචරයේ කුතනම් ඒ කියන්නේ පූර්ණ කාලීනව භාවනා කරන සමථ යෝගාවචරයට හෝ වේවා විපස්සනා යෝගාවචරයට හෝ වේවා තමන්ගේ මේ විපස්සනා මානසිකාර්ය සමත මානසිකාර්ය නැත්නම් සමත සමාධි හිතේ සහ විපස්සනා සමාධි හිතේ නොවැති එක එල්ලේ ගමන කරගෙන යන්න සරල ධර්මයක් විදිහට උදව් කරනවා. ඒ නිසා යම් කෙනෙක් මේ සාර්ථක සම්පජාන්නේ විශේෂයි සප්පාය සම්පජඤ්ඤේ විශේෂයි දක්ෂ නැතිනම් සූර නැතිනම් එවැනි යෝගාවචරයේ ගමන බොහෝම බාධා රහිතයි තනතන නතර වෙවි අතුරු මාර්ග දිගේ යමින් බාධා සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ සාත්‍යක සම්පජාන්‍ය හොඳට කවුරුවේ මාය අරගෙන ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවනම් ඒ වගේම සප්පාය සම්පජාන්‍ය පිළිබඳ සැලකිලිමත් වෙනවනම් මේ යෝගාවචරයට මේ භාවනා කර්මාන්තය නැත්නම් සමාධි හිත අමත සමාධිය හෝ වේවා විපස්සනා සමාධිය හෝ වේවා විකට ගමන කරගෙන යන්න පුළුවන් වෙනවා. නිසා එයින් චරණ සම්පත්තිය ගමන විකට කරගෙන යෑමේ වාසනාව ඒ යෝගාවචරයට ලැබෙනවා. තාත් විදියකට කියනවා නම් භාවනාවේ විපස්සනාවටම අදාළ කරලා කියනවනම් කෙලෙස් වලට අදාළ කරලා කියනවා නම් ඒ සාත්‍යක සම්පජඤ්ඤයත් සක්කාය සම්පජඤ්ඤයත් කියන දෙක තෘෂ්ණා දෘෂ්ටි කියන මේ ප්‍රධාන පාදක දෙක පිළිබඳව ප්‍රායෝගික අධ්‍යයනයක් ලබා දෙනවා. යම් කිසි කෙනෙක් මේ සාත්‍යක භාවය සක්කාය භාවය නොසලකා කටයුතු කරනවා නම් එවැනි කෙනෙකුගේ සමතය හිත සමත හිත සමාධි හිත තෘෂ්ණාව නිසා සංහා බන්ධනය නිසා බොහෝ විට ඒ පැත්තට මේ පැත්තට සොලවා ගන්නවා. ඒ වාගේම පළපුරුදු මත දික්ති නිසාත් මේ සමාධිය එහි මේ සොලවා ගන්න ගැටියක් තියෙනවා. මේ සමාධිය තහවුරුවක් නොසලී බවක් එකලසක් වෙනවා වෙනුවට නිතරම තෘෂ්ණාවෙන් කලබවන පෙළෙන ස්වරූපයටපත් වෙනවා. දික්තියෙන් කලබවන පෙළෙන ස්වරූපයටපත් මේ නිසා භාවනා කර්මාන්තය නැත්නම් මේ භාවනා ගමන සමත සමාධිහිත නැත්නම් සමාධිහිත විශේෂයෙන් මෙතන කියනවා විශේෂ විපස්සනා සමාධිහිත එක දිගට නිසොල්මනේ හලහොල්මනකින් තුර වැඩෙනවා වෙනුවට එහි මේ කැළඹිලි සහිත නිසා සිටි වර්ධනයේ බාධා වෙනවා මොනෑම බාධාවක් ඉදිරිපත් වුණත් ඒ සාර්ථක සම්පජාන්නේ නොදන්න සප්පාය සම්පජාන්නේ නොදන්න පුද්ගලයා Tamanට අවාසිදායක නැත්නම් රාගයට, කුෂ්ණාවට බර තීන්දුව මිත්‍ර ස්වරූපයෙන් බාර ගන්නවා. ප්‍රියමනාප ස්වරූපයෙන් බාර ගන්නවා. මේ නිසා භාවනාව බාධා වෙනවා අතුරු වැඩ, අමතර වැඩ වැඩෙන්න ගන්නවා. ඒ වගේම Tamanට කුරුකුරුතු රුචිමනාප දික්තිය වඩනවා. ඒ දික්තිය වඩන්න සුදුසු ක්‍රමය ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කිරීම ප්‍රියයි මිත්‍රශීලී රුචි අනුව නිසා භාවනාව දුර්වල මේක දි รา පත් වෙන ස්වභාවයට පත් වෙනවා අසත් ධර්ම භාවයට පත් කරනවා මේ නිසා සාසක සම්පජඤ්ඤය සත්‍යය සම්පජඤ්ඤය විශේෂ යම් කෙනෙක් සූරයි කියනවනම් දක්ෂයි කියනවනම් එතනදී බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මේ බුද්ධලයා මේ තාක් සංසාරයේ මේ කෘෂ්ණාව නිසා, දික්ති නිසා, සමන්තම අවැඩදායක තමන්ටම වාසිදායක ධාර්මික අසත්පුරුෂ තීන්දුව ගනිමින් මේ සංසාරේ කරකැවුණා මේ නිසා මේ සාත්‍ය සම්පජඤ්ඤේ සක්කාය සම්පජඤ්ඤේ ලෝකෙට ඉදිරිපත් කරන මහා කාරුණිකයන් වහන්සේ ඥානීය ඇත්තන්ට මේ සංසාරයෙන් ගැලවීමේ සංවේගය සහිත ඇත්තන්ට මෙන්න මෙතනදී සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම තමන් ආරම්භ කරන ලද භාවනා මාර්ගයට අතුරු කරද පැමිණීම ස්වභාවිකයි. ඒ පැමිණෙන සෑම සංදි ස්ථානයකදීම මේ සාත්‍යක සම්පජඤ්ඤයත් සප්පාය සම්පජඤ්ඤයත් අනුව කල්පනා කරන කෙනාට අවස්ථාවක් තියෙනව, ඉඩක් තියෙනව, ඉවසීමක් තියෙනව, දරන්න පුළුවන් ගතියක් තියෙනව, සුෂ්ණාවට අහු නොවන, දික්කියට අහු නොවන භාවනාවට යාගෙන තීන්දුව බේරගන්න. එහෙම නැතුව මේ වගේ සාත්‍ය සංකජඤ්ඤයක් අපාය සම්පජෙත්‍ය නොසලකා ඉදිරියට ඉදිරිපත් වෙන මාත්‍රික උපේ යනව කල්පනා කරන දක්ෂින දැක්මනුව වහා ක්‍රියාත්මක වෙන ඇත්තු විකතෝම සංසාරගත දුක දෙහිත තෘෂ්ණාව දිගේ දිච්චි දිගේ බැඳෙමි ගමන අවුල් කරගන්න. නිසා ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා සාත්‍ය සංකජඤ්ඤී සප්පාය සම්පජඤ්ඤී කල්පනා කරන කෙනා නිතරම භාවනාවට අත්‍තර අවුලක් බාධකයක් දුෂ්කරතාවයක් ඉදිරිපත් වෙනකොට ඒ දුෂ්කරතාවය නිසා තමන් ගන්නා ක්‍රියා මාර්ගයේ සාර්ථකත්වය අර්ථය මොකද්ද කියන එක ගලපලා තේරුම් දෙක සප්ප සප්පාය ස්වරූපේ තමන්ගේ භාවනාවට සප්පාය භාවනාවට ගැළපෙන ක්‍රියා මාර්ගය තේරුම් ගන්න. මේ දෙක ඒ නිසා සාමාන්‍ය ප්‍රඥාව ආරිහරි ප්‍රඥාව දීපක ප්‍රඥාව වශයෙන් සඳහන් කරනවා. විශේෂයක් කරලා හිතේ සතුටුභාවය දිනු කර ගැනීමට මතක් කරනවනම් මොන්නම කර්මාන්තයක් මේ ලෝකේ කරන්නේ. අපි සඳහන් කරගත්ත විදිහට විපස්සනා සමාධිය නඩත්තු කිරීම වේවා. එහෙම නැතිනම් සාමාන්‍ය භාවනාවක් වශයෙන් සමත සමාධි නඩත්තු කිරීම හෝ වේවා. ඒ නැතුව මේ ලෝකේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරන්නේ. අධ්‍යාපන කටයුත්තක් කරනවා. තරඟ විභාගයකට ගියා. එහෙම නැත්නම් ක්‍රීඩා තරගයක් දිනු කරන්නේ ඒ පුද්ගලයාට මේ ධර්මතා දෙක නැතිනම් තමන්ගේ ශේත්‍රයේ ඉදිරියට ගමනක් කරගන්න බැහැ. නිතරම අරමුණු මාරු කරමින් ඉන්නේ යෑම නිසා එක ධර්මතාවයක් කුසලතාවයක් දිනු කරගන්න බැහැ. ඒ නිසා මේ දෙක ආර්ථික සම්පජන්‍ය සප්පාය සම්පජන්‍ය කියන දෙක පරිහරියේ නැත්නම් ප්‍රෝජනීය කලකන ඥානවන්තයෙකුට නිතරම දිනු කරගන්න යුතු සබාවලේ කරන්න වෙනවා. මේ දෙකෙන් තමන්ගේ මාර්ගයට ඇත්තා වූ අවුල් පාස කටු අකුල් තේරුම් බේරු කරගෙන පාරට ඉදිරි කරගන්න යෝගාවචරයට මෙතනදී විශේෂයෙන් කියන්න පුළුවන් අපේ ඇති මල්ල විපස්සනා වගේ යෝගාවචරයට සමාධිය අහුරු කරගන්නට ගෝචර සම්පජන්යේ ඉදිරිපත් කරන බුදුජානක වහන්සේ අර සම්පජන්‍ය දෙකෙහි සූර භාවයේ දක්වන කෙනා. එහෙම නැතිනම් චරණ සම්පatti විතේයි දක්ෂයාට දැන් විද්‍යාව වඩන හැටි විද්‍යා ධාරණ කියන ගුණ දෙක මේ ශාසන ගමනේ ඉතාමත්ම වැදගත් සමබරතාවය. මේ ශාසනයේ තියෙන වටිනා ගුණයක්. ඒ නැත්නම් සමබරතාවය. මේක සාසනවල දකින්න බැරි අමුතුම විදිහේ සන්තුලනයක්. අන්න එතනදී දැන් කරණීය පැත්තෙන් තමයි කියන බාධක නැත කරගත්ත පස්සේ ගෝචර සම්පජාන්‍ය කරන්නේ ඒ ඉක්මවාගත්ත ඉවසීම පුරුදු කරගත්තේ හිත ගෝචර භූමියේ යෙදවීම. මේ ගෝචර භූමිය අනල් අර්ථයෙන් සඳහන් කරන්නේ සතර සතිපට්ඨානය වගේ. කායානුපස්සනා සතිපට්ඨානයි. වේදනානුපස්සනා සතිපට්ඨානයි. චිත්තානුපස්සනා සතිපට්ඨානයි. ධර්මානුපස්සනා සතිපට්ඨානයි. මෙන්න මේ සතර සතිපට්ඨාන විශේෂයි හිත යෙදීමේ කෘත්‍යය තමයි අපි බාධකවලදී හිත බේරලා හිත වෙන් කරලා තියාගන්නේ. සමාධිය වෙන් කරලා තියාගන්නේ. දැන් මේ විසයෙහිම හිත යෙදවීමට අපි වට බලා ගන්නවා ගන්න තීන්දුවේදී දුෂ්කරතාවේදී අපේ හිත සතිපට්ඨාන හතර තුල පිහිටනවාද කියලා. මේක අව සියුම් අර්ථයෙන් ගන්නවා නම් නැත්නම් ඊටාම ටීචර් පැත්තෙන් ගන්නවා නම් වර්තමාන මොහොතට අවදි භාවයයි විශේෂ සඳහන් කරන්නේ. මොකද මේ කාය වශයෙන් ගත්තත්, චිත්ත වශයෙන් ගත්තත්, වේදනා වශයෙන් ගත්තත්, චිත්ත වශයෙන් ගත්තත්, ධර්ම වශයෙන් ගත්තත් එතන මූලික වචනේ වෙන්නේ සතිපට්ඨානයයි. සතිපට්ඨානය කියන වචනේ ප්‍රධාන ක්‍රියාව වෙන්නේ සතියයි. ඒ නිසා මේ ගෝත්‍ර සම්පජන්යේදී අදහස් කරන්නේ අර විදියට විශාල අවුල් පාදවලින් අටු අකුරු වලින් වෙන් කරගත් අපේ මාර්ගයේ දැන් සාමත්ව සියුම් විදියට වර්තමාන මොහොතට යෙදෙනවා. මේ වර්තමාන මොහොතට හිත යොදවනවා කියන කියන්නේ අපි පරියන්කේ නම් පරියන්කේ ඉන්න වර්තමානව ඇති වෙන්නේ ආස්වාද ප්‍රසාද හෝ ඉන්දීම හැකිලිම හෝ ධාමත්ම සමීපව නිරීක්ෂණය කිරීමයි මනස්කාරය යෙදවීමයි. එහෙම නැත්නම් පරියන්කේ නැගිටින්න හිතෙන හිත. ඒ අනුව පරියන්කේ නැගිටීමේ ක්‍රියාවලිය. ඒ අනුව ඒ යෝගාවචරය සක්මනට එළඹීම ඒ සක්මනේදී එසවීම, යැවීම, වැඩිම වශයෙන් ඒ කරන දෙයට ඉතාමත්ම සූක්ෂම හිත යොමු කරමින් නැවතනා පිළිදෙවීම තමයි එහෙම යොදවනවා නම් අපිට කියන්න පුළුවන් හිත කොයිතර භූමියේ හැසිරෙනවා. ආරක්ෂක ප්‍රදේශය තුලයි හිත දැන් හිත දැන් තියෙන්නේ. ඒ ආරක්ෂක ප්‍රදේශය තුල තියෙන ආහාර ඒ හිත වැඩිවීමට සෞඛ්‍ය වර්ධනය කරන්න ප්‍රතිශක්තිය ඇති කර දෙන්න උදව් ඒ ගෝචර භූමියේ ඉක්මවනන් Taman ඉන්නේ අනුතරදායක භූමියක වෙන්න පුළුවන් වෙන හානියකින් සතුරකින් හානි වෙන්න පුළුවන් එහෙම තමයි සත්‍යයක් ඇවිලා Tamanගේ ආහාර වෙනවා වෙනුවට විස වෙනවා. ඒ නිසා ගෝචරයේ පවත්නවා කියල කියන්නේ අනුතුරු වලින් වළක්වල තමන්ගේ වර්ධනයේට අර සමාජයේ දියුණුවට හේතු වෙන්නේ ධර්ම ඕජාව ධර්ම රසය දිකින් දිගටම හිතට ආශ්‍රය කරන් ඒක කියනවා. මේක අපි අර කලින් ගත්ත තෘෂ්ණාවත් ditthියක් කියන විරුද්ධ ධර්ම දෙකට සම්බන්ධ කරලා ගත්තොත් සාත්‍යක සම්පජානියේ සප්පාය සම්පජානියේ දෙකෙන් හිත තමන්ගේ භාවනාවට යාදෙන විදිහට තීන්දුව කරගත්ත යෝගාවචරය දැන් ඉන්දීම නිරීක්ෂණය කරන වෙලාවේදී තින්දීමේ අවස්ථාව තින්දීම වශයෙන් විනය කරගෙන යනකොට ඒ විශේෂයි අර සාත්‍යක සම්පජානියේ වෙලාවේදී සැලකුවාට වැඩිය ඉතාම සියුම් මට්ටමකින් හෝ කැමැත්ත පහළ වෙන්න ඉඩ තියෙනවා අකමැත්ත පහළ වෙන්න ඉඩ තියෙනවා. හැකිලිම නිරීක්ෂණය කරන වෙලාවේදී මේ හැකිලිමේ මුල මැද අග වශයෙන් අවිස්තර ගත්තොත් මේ එක එකක් විශේෂයි එක්කෝ Tamante එක හොඳින් පෙනෙනකම නිසා එනිසා නොපෙනෙනකම නිසා නැත්නම් වෙන හේතුවක් නිසා මේ විශේෂ ඉස්හානාත්ම සියුම් විදිහට ආසාව ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එපා වීමක් වෙන්නේ ඉඳී තියෙනවා. මෙන්න මෙතනදී ඒ නිසා අර කලින් වගේ ගොරෝසු නැති වුණත් ඉතාම සිව් මට්ටමින් ආසාව එපා වීම කියන මේ ධර්ම දෙක හිත තුළ හොල්මන් කරන තාක්කල් මේ භාවනාවේ විපස්සනා වැඩි වීම කියන අවස්ථාව දුර්වල වෙන්නේ ඉඳී. විශේෂයෙන්ම මේක ප්‍රකට වෙන්නේ මේ පින්වීමේ හැකිලීමේ හෝ ආස්වාසේ ප්‍රස්වාසේ හිත තියාගෙන කොට ශරීරයේ තුලින්ම ඇතිවෙනා වූ වේදනාවක් නැත්නම් හිතෙන් පහළ වෙන්නා වූ හිතවිලක් පහළ වෙච්චාම දැන් මේ දෙකම ඉදිරිපත් වෙනකොට හිත මේ දෙක විදෙයි රුචි අරුචිකම් පවත් වෙනවා නම් හිත දෙකට වෙනවා හිත කලකොල වෙනවා එතකොට නැවතත් අර සාපේක සම්පජඤ්ඤයේදීම හිත යෙදුව වගේ මේ දෙකෙන් කොහෙද මම හිත යොදවන්නද කියලා ප්‍රශ්න යෝගාවචරයට මතුවේ. මේ වෙලාවේදී යෝගාවචරයා තමන්ගේ තේව ඇදහිලි මත මත මති මතාන්ත මත ෘචි මත හැමදාම ෘචි දේව තෝරගෙන යන්න පටන් අරගත්තොත් ඇත්ත ඇති හැටි දැකීම දුබල කරගන්න බැරි වෙනවා. හැමදාම දෙකක් ඉදිරිපත් වෙච්චාම Tamange ෘචිය අනුව කටයුතු කරනවා නම් දික්කිය අනුව කටයුතු කරනවා නම් ඒක ධර්මතාවයක් බලෙන් යටපත් කිරීමක් සිද්ධ වෙනවා යටපත් කරගන්න බැරිවොත් හිත දුබල කරගන්න භාවනාව පලනවා. හරියට නැගිටිනවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව මේ ගෝචර සම්පජානයේදී කරන්නේ ඉතාම සියුම් අර්ථයෙන් වර්තමාන මොහොතේම චිත්ත රඳවා තබා ගැනීමයි ඒ රඳවා තබා ගැනීමට ඒ අරමුණු මැදින්ම පහළ වෙන්න පුළුවන් ෘචි අර්ථිකම් වෙනවනම් යෝගාවචරය ඒ විදිහේ සූක්ෂමව අවදිමත් භාවය ඇති කරගන්න. ප්‍රියමනාප අප්‍රියමනාප කාර්ය වෙනවනම් ඒ පිළිබඳව අවබෝධ කිරීමමයි මෙතනදී අදහස් කරන්නේ. ඒක නැති වෙනව නෙවෙයි මතු වෙනවාමයි. මොකද හේතුව තාම හිතේ ඒ තීව්‍ර සතිය, තීව්‍ර සමාධිය, තීව්‍ර ප්‍රඥාව පහළ වෙලා නැති නිසා මේ ප්‍රිය අපේ භාව සෑම ක්ෂණයකම යම් කිසි ප්‍රමාණයකට මතු වෙන්නේ ඉඳී. දැන් යෝගාවචරය ඒ විදි විශේෂ නන්දුවක් සතියක් ඇති කර ගන්නවා. ඒක තමයි මෙතනදී ගෝචර සම්පජාන්‍ය වශයෙන් සියුම් මාර්ගයෙන් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් යෝගාවචරය නොදැවි නොසලකිලිමත් වෙන ප්‍රිය අප්‍රිය භාව මත ඒ යෝගාවචරයට භාවනාව ඍජු සම්‍යක් දෘෂ්ටියේ දිගේ ඉදිරියට යනව වෙනුවට සක්කන්නා. ඒක පැත්තකට ඇලවීමක් සිදු වෙනවා. එතකොට විශාල ඡාපයක් දිගේ ගමන් කරන නැවතත් හිත තැනකම හිතපත් වෙනවා. මේ නිසා ගෝචර සම්පජාන්නේදී ඉතාමත්ම සූක්ෂම විදියට වර්තමාන මොහොතේ හිත පැවැත්වීම යෝගාවචරයට අවශ්‍ය කරනවා. එහෙමනම් කරන්න තියෙන්නේ එවැනි දිවිද කියනවා නම් භාවනාවේ පැත්තේ සලකලා බලනොත් යෝගාවචරය සාර්ථක ධාරයේ සැලකීමේ සක්පාය බව සැලකීමේ සූරකම නිසා භාවනාව දිගට යනව අරමුණේ හිත කියන මේ දෙක එකිනෙකට මූල දාලා කියනවා ඒ මූල දාලා කියන විලාවේදී යෝගාවචරය මේ අරමුණට බැස ගැනීම නැත්නම් මේ අරමුණ මෙනෙහි කරමින් මානසිකායට හසු කර ගැනීම අවස්ථාවල් පිළිබඳව දක්ෂ වෙනවා. එහෙම දක්ෂ නොවි ක්‍රමය ඉක්මවලා එහෙම නැත්නම් ක්‍රියාපටිපාටිය මාරු කරලා උඩින් පැනලා යන්න ගියොත් අන්න අර විදිහේ රුචි අරුචිකම් ඉන්න තියෙන අවස්ථාව වැඩි වෙන විදිහේ ක්‍රමයකට අහු වෙන තියෙන අවස්ථාව වැඩි ගෝචර භූමියේ ඉක්මවන තියෙන අවස්ථාව වැඩි මේකට සාමාන්‍ය ඉදතරයක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් අරමුණේ මෙනෙහි කරන හිතට ඍජුව හම්බෙච්ච අවස්ථාවකදී පින්බෙන වෙලාවේදී පින්බෙන බව දන්නවා හැකිලෙන අවස්ථාවේදී හැකිලෙන බව දන්නවා ආස්වාද වෙලාවේදී අසුබෙන බව දන්නවා ප්‍රස්වාද වෙලාවේදී පින්බෙන බව දන්නවා මෙන්න මේ විදිහට අරමුණ මාත්‍රිකා කියන වෙලාවක නම් යෝගාවචරය හරියට පාරේදී දීපයකදී නැත්නම් වෙන රැස්වීමකදී කෙනෙක් අපි දැක්කට පස්සේ ඒ පුද්ගලයා හඳුනා ගන්න නම් අපි දෙලින්ම ඒ පුද්ගලයාගේ මූල දිහා බලනවා වෙනත් ඉරියව් වෙනත් අංගපතක බැලීමට කලින් මේසුම වැඩේ තමයි ඒ පුද්ගලයාගේ මූල දිහා බලන්නේ. මේ මූල දිහා බලන වෙලාවේදී ඒ මූලෙයි විස්තර අවිස්තර බලනනේ සමස්තයක් වශයෙන් මූල දිහා බැලීම තමයි කරන්නේ. ඒ සාමාන්‍ය ලෝකෙදි වෙන දෙයක්. එහෙමනම් තීන්දීම වශයෙන් බලන වෙලාවේදී නැත්නම් ආස්වාස වශයෙන් බලන වෙලාවේදී වේදනාවක් වශයෙන් බලන වෙලාවේදී එහෙම නැත්නම් හිතවිල්ලක් වශයෙන් මරණ වේලාවේදී සද්දයක් වශයෙන් මරණ වේලාවේදී රූපයක් වශයෙන් මරණ වේලාවේදී අපි මුලින්ම අර මොලේ සමස්තයක් වශයෙන් සමන්ද මූල කාලා තියෙන්නේ කොයි පැත්තටද අන්නේ ගුණත විතරයි අපි මේ මානසිකාරයට නම් ගන්න බලන්නේ භාවනා හිතට නම් ගන්න බලන්නේ එහෙම වෙන විදිහට කියනවා අර මොන සමස්තයක් වශයෙන් සමන්ගේ ග්‍රහණයට ලක් කරගන්න බලනවා මෙනෙහි කරන හිතට මේ විදිහට එක ක්ෂණයක අර මොන මූල දැකගත යෝගාශ්‍රය නැවත නැවතත් ඒ අරමුණටම හොඳ එල්ලයක් ඇතුව අප්‍රතිහත වීදේකි. ඒ පා කරගන්න කම්මැලි කරගන්න වීදිකත් වෙන්නේ නැතුව වීදෙන් එල්ල කරනවා නම් අර මූණේ යකාව විස්තර සමස්තය දැකගත්ත හිතට තේින්න පටන් ගන්නවා. ඒක පාරටම මූණ දැක්කා ඊට පස්සේ ඒකම තව මොහොතක් දෙකක් එක දිගට බලාගෙනකොට අර මුලින් දැකපු සටහන ඇතුළත ඇත්තා වූ සවිස්තරය හිදම කොහොමද නාසය කොහොමද ඇස් කොහොමද තොල් කොහොමද විකට කොහොමද කන් කොහොමද ආදී විදිහට විස්තර දැක් ගන්න. වෙන විදිහකට කියනවනම් ඉස්තර වෙනාම බලන වෙලාවේදී යම් කිසි විදිහකට අපි මේ විස්තර බලන්න ගියා නම් අපිට ඒ පුද්ගලයාගේ මූලික ස්වરૂපය දැකීම මගහැරෙනවා. ඒ නිසා ස්වභාවික ක්‍රමයේ තමයි මූල සමස්තයක් වශයෙන් බලලා නැවත නැවත බැලීම තුලින් ඒ සමස්තය තුල ඇත්තා වූ විස්තර දැක්වෙනවා. මේක තමයි අපි විපස්සනාවේදී පාවිච්චි කරන උපක්‍රමයේ මේ ගෝචරය භූමිය දිගේම වැඩි වේලාවක් නතර වෙන ගමන් එහි විස්තර වැඩි මේකට තවත් නිදර්ශනයක් ඉදිරිපත් කරනවා මොකද මේක නැවත නැවත අහුණත් මේ නිදර්ශනේ ඉලියටි වටිනාකම සෑම වෙලාවකදීම නොපිරිහි පවතින නිසා අපි නැවත නැවත මතක් කරගන්නවා. තවත් නිදර්ශනයක් තමයි අපි මුඛයේ කැම පිටක් එළවලු ව්‍යංජන එළවලු පත් හෝ වෙන ප්‍රධාන ආහාරයක් හයිතු මිශ්‍ර කරපු පිටක් මුඛයට දැම්මට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඒ සමස්ත ආහාර පිටේ රසය තමයි දැනෙන්නේ. මුඛයට දාපු ගමන් මේක මෙන්න මේ රසයි කියන එක සමස්ත වශයෙන් දැනෙනවා. ඊට පස්සේ ඒ ආහාරයක හොඳට කියලා මිශ්‍ර වෙමින් හතමින් දිවෙන් මත් ගන්නකොට මේ සමස්ත රසය තුල ඇත්තා වූ අඟුල් රස වැඩිකම නැත්නම් මිරිස් රස වැඩිකම, චිත් රස වැඩිකම, සංගීත රස වැඩිකම, ලුණු රස වැඩිකම, තනි රස වැඩිකම, අඩුකම අන්න ඕවා විස්තර වෙන්න පටන් ගන්නවා. මුලින්ම දිව කරන්නේ මේ මුල් පිටුවේ ඇත්තා වූ මුල් සමස්ත රසය උකහා ගන්නවා. ඊට පස්සේ ඒ තුලට මධ්‍යයම තුලින් විස්තර දැනගන්නවා, දැක ගන්නවා. අන්න ඒ වගේ තමයි හිඳීම අපි මුලින්ම හිඳීම වශයෙන් නැත්නම් වේදනාව වේදනාව වශයෙන් පිටිවිලි පිටිවිලි වශයෙන් සද්දේ සද්දේ වශයෙන් සමස්තයක් වශයෙන් අල්ලා ගැනීම සිදු කරන නැවත නැවත හිත යොදවනකොට එළියට ආ වූ විස්තර සවිස්තර පේන්න පටන් ගන්නවා මේ විදිහට යනවනම් ඒ හිතේ හිනාගැටීම වර්ධනය බොහෝම සෞඛ්‍ය සම්පන්න විදිහට සිද්ධ වෙනවා එනතර ස්වභාවික විදිහට සිද්ධ වෙනවා දී නදහස් කරන්නේ යෝගාවචරයට අරමුණේ ඉදිරියට ඉදිරිපත් වන ගමනින් අපේ කෘත්‍ය ප්‍රමාණය සම්පූර්ණ වෙන්නේ ඒ ඉදිරිපත් වන ස්වરૂපයෙන්ම විපස්සනා හිතට දැක ගන්නවා. ඒ දැකගත්තට පස්සේ නැවත නැවතත් ඒ අරමුණ පවතින සාකල් විකටම එහි දිවතනකොට අර දැකපු මූලික මුලත මත එහි විස්තර වෙන්න පටන් ගන්නවා. මේ විදිහට උපදෙස් දෙනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සප්පකාය ප්‍රතිසංවේදී මේ සම්පූර්ණ කයම දැක ගන්නා සුළු ක්‍රමයක මානසිකාරේ කොටස. ඒක විස්තර අපේන කියන මූල වශයෙන්, මැද වශයෙන්, අග වශයෙන් අරමුණ පිළිසිඳින්න. මේ පිළිසිඳින්න නම් යෝගාවචරය මුලින්ම දැකපු ගමන් ඒ අරමුණේ විස්තර හොයන්න යන්න ගියොත් එතකොට පටලැවෙන්නේ ඉතිතියි. එතකොට රුචි අර්ථකම්, දික්ටි, වශයෙන් අවුල් වෙන්නේ. ඒ නිසා අපි අරමුණ අරමුණ වශයෙන්ම ඉදිරිපත් වෙන ස්වරූපයෙන් දැක්කගෙන මේ මතුමත් නැවත නැවතත් සමීප වෙමින් නැවත නැවත හිත යොදවමින් බලනකොට තමයි අපිට මේ අරමුණේ ඉතාම සමීප දර්ශනයක් දැක ගන්න පුළුවන්. නිතර මතක් කරන උපමාවක හිතේ ගත්තත් අපි ඈතින් නොසලකීමක් විදිහට ආවට ගියාට බැලුවන අපිට මේ මුලින්ම පේන දර්ශනේ පේන්නේ ස්ථීර දෙයක් නෙවෙයි. සමස්තයක් විදිහට පිටුවක්. නොවෙනසය දෙයක් නෙවෙයි. නමුත් මේ දේ ඒ විදිහට දැකගෙන ගුණයක් විදිහට පිටුවක් විදිහට සමස්තයක් විදිහට දැකගෙන නැවත නැවත හිත යෙදවීමෙන්මයි අපිට පුළුවන් වෙන්නේ ඊයත් ආවිස්තර දැකගන්න. එහෙම නැතිනම් මුලින්ම ඇති වෙන අදහස හරියට මේ කැමරාවක් අරගෙන ෆොටෝ එකක් ඒ ෆොටෝ එක එක ක්ෂණයයි දකින ක්ෂණයේ වාර්තා කරනවා. ඒ වාර්තා කරනකොට මේ ෆොටෝ එකේ තියෙන්නේ අප්‍රාණික අවදානක් වෙනස් වෙන්නේ නැති ඡායාවක්. මේ ඡායාව දකින්නට අපිට ඇදෙන්නේ දීක්ෂේ සංඥා. ඒ වගේම තමයි අපි අරමුණක් ඇහැ ගෙහිච්ච ගමන්නේ පළවෙනියෙම එන ආකල්පේ සම්පූර්ණ තහවුරු ස්ථිර වෙනවා. මොකද ඒක තුලට නැවත නැවත හිතියොදුමින් එහි යත්තා වූ සංඛාන ආකාර වෙනස් වෙන ආකාරය දැකලා නැහැ. මේ නිසා මුලින්ම ඇති වෙන සංඥාව ඝනයි. මුලින්ම කියන සංඥා ස්ථීර ස්වરૂපයක් තියෙනවා. නමුත් මේ විපස්සනා වේදීෙන් ගන්න උපදේශය නම් එහෙම දැක්කම එක අපිට දැනගන්න තියෙන දැන් හිත අයරමුණයි මූලත මූල දාලා තියෙනවා කියන එක. මේ මත නැවත නැවතත් හිම හිත යෙදවීමෙන් තමයි ඒ හසු කරගත්තා වූ අරමුණ විස්තර දක්වන්න පුළුවන්. මේ නිසා ඒ අරමුණක් හිතට ගැටුණු ගමන්ම, මක්ලේසි ගමන්ම, මේ අරමුණ විශේෂ යොමුවක් ඒකෙම හිත යොමු කරමින් නැවත නැවත යොදවන්නේ නැතුව තව අරමුණකට හිත පැනනොත් මේ විදිහට පණින සෑම අරමුණකම අපි ඇති බවක්, ස්ථීර බවක්, නිත්‍ය සංඥාවක් ඇති කරගෙන ඒ අපේ පැරණි දිට්ඨිය. මේ දේවල් කියනවා, මේ දේවල් වෙනවා, මේක මගේ, මේක ඔබේ, මේක දේවා, මේක නොවේවා කියන සංකල්පය අපිට බැහැර නොවි පවතිනවා. නමුත් මේ අරමුණේ එක ක්ෂණයකට අර විදිහට දැකලා ඒ මත තව පියවරක් ඉදිරියට යමින් අරමුණ විස්තර දැක ගන්න පුළුවන් නම් අන්න ඒ අර නිත්‍ය සංඥාවට ඇත්තද නැත්තද කියන සාක්ෂි ලැබෙන්න පටන් ගන්නවා. ඈතින් දකින්නවනම් වේපාරක් නැත්නම් කුඹි වැලක් ඒක අපිට පේන්නේ නරකයක් වගේ නැත්නම් ලණුවක් වගේ. හේද තියෙන ස්ථිරවම තියෙනවා. ඒ නිසා අපි ඉස්සර විස්තර අපි දකින්නේ නැහැ යම් හේතුවක් නිසා. මේ දැකපු කරකඩ, මේ දැකපු නූල දිහාවටම තව ලං වෙලා බලනවනේ. ඉල්ල වෙනස් කරන්නේ නැතුව එහෙම එල්ල කරන්නේ අන්න අපිට තේින්න පටන් ගන්නවා. මේ කිසිම නැරිච්ච දෙයක්වත් ස්ථීරව පවතින දෙයක් නෙවෙයි. ඒක තුළ යම් යම් චලන තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට නම් වෙනකොට තේින්න පටන් ගන්නවා මේක තුළ ඈතින් බැලුවා වගේ නෙවෙයි. මේක චලනයක් තියෙනවා. ඒත් අපිට සම්පූර්ණයෙන්ම මේ මොකද්ද කියන එක විස්තර වෙන්නේ නැහැ. එහෙමනම් අපි තව ලං වෙලා මේක දිහා බලනකොට අපිට පේනවා මේ තුල එක ඉස්තිව පවතින ප්‍රවාහයක් නෙවෙයි. එක සතෙක් පිටිපස්සේ තව සතෙක් කියන්නේ වැලක් තියෙනවා. සමහරට හතුන් රොතු රොතු වශයෙන් යනවා. මේක සතෙක් කියලා කියන්නේ විශාල වැඩ රාජකාරි ගොඩක්. මේ වැඩ රාජකාරි සියල්ලම දකින්න අපි අදලා පියවර දෙක තුන පහු කරන්නේ. පහු කරමින් පහු කරමින් ලං වෙනකොට ලං වෙනකොට අපිට පේනවා අර මුලින්ම දැකපු අප්‍රාණික ස්වරූපයක් ස්ථිර බවක් නෙන්නේ මේක තියෙන කිසිම කරගෙන වැඩේ. මෙන්න මේක තමයි විපස්සනා යෝගාවචරයේ විශේෂ සම්දිස්ථාන. අරමුණ අසු කර ගැනීම සංසාරික සංපජානිය හොඳ නිසා සත්‍යය සංපජානිය හොඳ නිසා විපස්සනා වශයෙන් හිතේ එල්ලෙයි. යොමු වෙනවා. ඉතිරිපත් වෙනවා. නමුත් ඒ ඉතිරිපත් වෙච්ච දේ තුලට බැස ගැනීම නැත්නම් ගෝචර භූමියේ වැළඳීම ගෝචරය පාවිච්චි කිරීම සිදු වෙන්නේ නැතිව අපි හැමදාම මුලට පමණක් දකින නිසා ඒ මුලට ආවෝදිති සංඥාව දිගට පවතී. මේ නිසා යෝග අවස්ථරයට මේ ආරමුණ මට වේවා නොවේවා මේක මගේ ඔබේ මේක ඇති සුබ ලකුණක් අසුබ ලකුණක් ආදී විවිධාකාර මත ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ නිසායි යෝග අවස්ථරයට උපදෙස් දෙන්නේ මුලින්ම අරමුණු සමස්තයක් වශයෙන් හසු කර ගැනීම බොහොම වැදගත් වෙනවා. මේ වෙන විදිහට කියනවා නම් මත වෙන මත වෙන අරමුණු විශේෂ දුක්තරතාව විශේෂ හිත කලබල කරගෙන එහෙම අවුල් විවුල් කරගන්නවා වෙනුවට ඒ වාදී කල්පනා කරලා විතරෝම හිත විපස්සනාට යොමු කර ගැනීම සංචාරණ සම්පත්‍ය දිනු කර ගැනීම ආර්ථික සම්පජන්යේ අපාය සම්පජන්යෙන් කරව ඊගාවට ගෝචර භූමියේ හසුරුවාගත්ත හිත විපස්සනාවේ චූල විපස්සනාවේ දිනු කිරීමයි මෙතනදී සිද්ධ කරන්නේ. මෙතනදී ආප්තෝපදේශයක් විදිහට මතක තියාගන්න පුළුවන් ඕනම වෙලාවක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට අරමුණ විශේෂ එළඹ සිටින ස්වરૂපය නැත්නම් සතිය අප්‍රමාදයේ පැවතුන තමයි ඥානෙ දිනෙන්න පුළුවන්. එහෙම නැතුව අපි නිතරම අරමුණක් විස්තරතාවයක් සංකටුල්ලක් හතරයක් පාස අපේ සතිය කැඩෙමින් පවතිනවනම් එහෙම නැත්නම් ඒ සතිය පවතින බොහොම දුරස්තර සම්බන්ධයක් නම් අර කියන විදිහට කීයක රස දැනගෙන ඒ පිට නිවචනයට සපා වන්දිමින් අතිවේග විස්තර දැක ගන්න ආසුරු කි ව්‍යාපාරයක් අපලන්නේ නැතිනම් ඒකට කියන දුර්වල සතියක් කියලා. එහෙනම් හැඩ කඩ වෙන සතියක් කියලා. අන්න එවැනි සතියකින් ඥානය පහළ කරගන්න අපහසුයි. හරියට කියනවා නම් ඒක චිත්‍රයක් දැකපු පමණින් අපි සම්පූර්ණ අවබෝධ කරගන්න හැදුවා. චිත්‍රයක තියෙන්නේ නිශ්චල ඡායාවක් මූලතක් පමණයි. ඒ පිටිපස්සේ විස්තර දැක ගන්න ඒ චිත්‍රේ නැවත නැවතත් ඒ චිත්‍රේ එල්ල වෙලා තියෙද්දීම විස්තර දැක ගන්න. සත්‍රාණිකෝ දැක ගන්න. මේක තමයි සතිය මේ සතියේ කෘත්‍යය. මේ සතියේ කෘත්‍යය සිදු කරන්නේ සිදු කරන වෙලාවට මේ ගෝචරය තමයි වලඳක ස්වරූපය. ඒක නැවත නැවතත් එහි හිතේ යොදවන ස්වරූපයක් දකින්නකොට යෝගාවචරයට ධර්ම සම්මෝහය පස්චේ සම්මෝහය කියන දේවල් දුරු කරගෙන ඉදිරියටගේ යෝගාවචරයට මේ අරමුණේ යත්තා වූ ලක්ෂණ පෙන්නනවා. වෙන විදිහට කියනවනම් අසතියෙන් නිතරම අරමුණ වෙනස් වෙද්දී දුර්වලව භයාදුකමෙන් පවතින සතියක් කියනවනම් ඒ යෝගාවචරයට මේ ලක්ෂණ බින්දින් කොට දැක්කෙනින් අවදාකත් කරන්න දෙන්නේ නැත්නම් ඥානීය පහළ වෙනවා කියන්නේ අමු අමුද්‍රව්‍ය අනුකම්ම සකසා ගන්න ලැබෙන්නේ. නමුත් සතිය නැවත නැවතත් ඒ අරමුණේ යෙදවීමමයි හෝතර සම්පජන්‍ය කියලා කියන්නේ හිත වර්තමානයේ ප්‍රවැත්මයි කියන එක දන්නවනේ ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා අර සතිය නැවත නැවතත් අරමුණට යෙදවීමෙන් අර මූලිකව පවතිනා වූ නිත්‍යයි කියලා ගන්න සංඥාව අස්පනා පිටම දින්ද තමන් පුළුවන් වෙනවා ඒ මත නැවත නැවත හිත යෙදවීමයි අවශ්‍ය කරන්නේ එහෙම කරනවා නම් යෝගාවචරයේ අරමුණේ පොදු ලක්ෂණ වශයෙන් අරමුණේ ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මේ ලක්ෂණ පේනකොට විශේෂයෙන්ම අපි එදත් මතක් කරගත්ත විදිහට උණුසුම් පහසක් විදින අවස්ථාවක නම් ඒ යෝගාවචරයට ඒ තීජෝ ධාතුයට ආව උණුසුම් ගති සිසිල් ගති විදිහට ඒ තීජෝ ධාතු ස්වરૂපේ වටහා ගන්න පුළුවන් වෙනවා. ඒකකොටම මතුවෙනකොටම Taman දැනෙනකොටම ඒ කියන්නේ ස්ථීරකමක් මේ උණුසුම සිසිලකට කිසිම සම්බන්ධයක් නැති උණුසුම් ස්වරූපේ විතරක්ම දැක් ගන්න වෙනවා වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ උණුසුම දැයි විදිහට අපි හසු කරගත්තට පස්සේ මේ උණුසුමේම ඇත්තා වූ විස්තර දැක ගන්නට දැන ගන්න පුළුවන් ස්වරූපයෙන් උණුසුමටම හිත යොදාගෙන ඉන්නකොට අන්න එහි ඇත්තා වූ විකාර ස්වරූප උණුසුමේ වෙනස් වෙන ගති එහි ඇත්තා වූ විස්තර දැක ගන්න පුළුවන්. ඒ වාගේම අටවි ධාතු වශයෙන් හදගම ගොරෝසුකම, බරකම, නැත්නම් මුර්ධකම, මෙලෙකම, සීමිතකම ආදී විදියට දක්වන දකිනකොට අපි එක මොනකින් තමයි පටන් අරගන්නේ. නමුත් නැවත නැවත එහිම යොදනකොට එහි විරුද්ධ එකිනෙකට විරුද්ධ වූ ලක්ෂණක සමව පවතින බව. එකිනෙකට පටලැවීමකින් තොරව දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආපෝ ධාතුවේ ඒකාන වායෝ ධාතුවේ ලක්ෂණ ඒ තීජෝ ධාතුවේ ලක්ෂණ කවදාකවත් වායෝ ධාතුවත් එක්ක පටලවා වෙන්නේ නැහැ. වායෝ ධාතුවේ මොනවාත් ලක්ෂණ දෙකක් තියෙනවා නම් ඒ පිටු කරන අඳු කරන ගතිය, සලන ගතිය, දරණ ගතිය, මේ එකිනෙකක් අතර පටලැවීමක් නැහැ. මේ විදිහට ඒ තමන් ඉල්ල කරන මොහොතේ තමන් දැකගන්නේ මේ යම් කිසි ධාතු ගුණයක පුද්ගලික ලක්ෂණයක් වශයෙන් යෝගාවචර කරන්නේ. මේ ලක්ෂණ අර කූඹි රැළ දිහා වගේ ඉතාම ලංව ලංව බලන්න බලන්න එකිනෙකේ ඇත්තා වූ විවිධ ස්වරූපයේ විස්තර ස්වරූපේ වැඩි වෙනවා නමුත් අපි සම්පජානයේදී මතක් කරගත්ත විදිහට ඒ ලක්ෂණ වල පටලැවීමක් නැති ස්වරූපේ යෝගාවචරය විශ්මයට පත් කරන ස්වභාවයක් පත් වෙනවා. උච්චර විවිධ උච්චර වේගවත් වැඩ පිළිවෙලක් උනත් ඒ අතර පටලැවීමක් නැති ස්වරූපේ දැක්කා. මේ විදිහට රූප ධර්ම බලන බලන වාරේ විශේෂයෙන්ම අර විදිහට තීව්‍ර සතියෙන් බලන බලන වාරේ එයත් ආව විවිධාකාර ස්වරූප වේගවත් ස්වරූප දැක්කා. ඒ වාගේම නාම ධර්ම වශයෙන් අරමුණක් දැනගැනීමේ ශක්තිය වශයෙන් ගන්නවන විඥානියට ආව දැනගැනීමේ ස්වරූපයේ යෝගාවචරයට මේ වැඩ පිළිවෙලෙහිම යෙදී ඉන්න කාලය වැඩි වෙනවනම් පැතිරෙන්න අවස්ථාව වැඩි. ස්පර්ශයේ වශයෙන්, පස්සේ වශයෙන් අරමුණක් සමග හැපෙන ස්වරූපයේ වේදනාව වශයෙන් වේදනාව විඳ ගන්නා සුදු ස්වરૂපේ මෙන්න මේ විදිහට එක එක අරමුණක ඇත්තා වූ නාම ධර්ම රූප ධර්ම ඉතාමත්ම එක එක අපි ගත්තොත් හතරී ලකුණ දක්වන සුභා පුද්ගලික ලකුණු දෙක තුනක්ම තියෙනවා ආපෝ ධාතුවේ ගති ලක්ෂණ දක්වන පුද්ගලික ලකුණු රාශියක් තියෙනවා තීජෝ ධාතුවේ විඥානයේ වේදනාවේ මේ අනිත්‍යක මේ වගේ ලක්ෂණ රසපච්චපකාන වශයෙන් විවිධාකාරව තියෙන බව මේ දේවල් ඒකාන්තයෙන්ම වර්තමාන මොහොතේදී ස්පර්ශ කරන්න පුළුවන් බවක් යෝගාවචරයට වැටහෙනවා. මේ විදිහට වැටහෙති වැටහෙද්දිම මුඛයට ගත්තා වූ ආහාර පිට දිගට දිගට හපනවා නම් ඒ සංගවී සිටිනා වූ සෑම විවිධ රසයක්ම අතු කර ගන්න පුළුවන් වගේ මේ අරමුණ තුල ඉස්ලාම අර ඝන වශයෙන් නිත්‍ය වශයෙන් පේන තිබුණ මේ ලක්ෂණ එකිනෙක වෙන් වෙන්න පටන් ගන්නවා. මේ වෙනස් වීමේ ස්වરૂපය අරමුණු වල විහුසුළු භාවය එකක් එක ක්ෂණයකට ආපෝ ධාතු ස්වરૂප වෙනවතාව වෙනස්. පතරී ධාතු වෙනවතාව ගන්න. දීජෝ ධාතු වෙනව සමානලට දැනෙනවා සමානලට හැපෙනවා සමානලට දැන ගන්නවා. මෙන්න මේ විදිහට කටයුතු රාශි රාශි වශයෙන් වැටෙනකොට ඒ පිළිබඳව පටලැවීමක් නැති ස්වરૂපේ තමයි මේ සම්පජානීය කරන දෙන විශේෂ කෘත්‍යය මේක තමයි අපි බලාපොරොත්තු වෙන විපස්සනාවේ නියම ඥානය කියලා ගන්නවා. මේක දැක ගන්නවනම් මේ දිගේ ඉදිරියට යනවනම් ඒ යෝගාවචරයට ඒ අරමුණක ඇත්තා වූ උද්දලික ලක්ෂණ සවිස්තරව යොහුසුලව දැක ගන්න දැක ගන්නට අනිත්‍ය ස්වરૂපය මේ අරමුණ වල වහා ඇති වී නැති වී යන ස්වરૂපය අත් නොහැර එමෙලක කියන නම් මග නොහැරි ඒකාන්තව ගන්න පුළුවන් මෙන්න මේ නිසා යෝගාචරණ මුලින්ම සඳහන් කරන අනිත්‍ය ස්වરૂපයේ බලන්නේ යෝගාචරය හිත යොදවන්න ඕනේ කරන්නේ අවශ්‍ය කරන්නේ මතුවී කියන අරමුණ විස්තර කොට දැක ගැනීමයි. දකින්නකොට හියතාව අනිත්‍ය ස්වરૂපයේ මතුවෙන්නේ නැහැ. මේ අනිත්‍ය ස්වરૂපයේ දකින්නකොට උනත් මුලදී නම් ඉස්ලාම පේනකොට මේක කියන රසයක් දැක ගන්න පුළුවන් ස්වરૂපයක්. නමුත් යෝගාචරය දිගටම අරමුණ ගත්තා වූ අරමුණට විශේෂ ලකුණු විශේෂයෙන්ම හිත යෙදවීම දිග දිගට කරනකොට මේ අනිත්‍ය ස්වરૂපයම එපා කරන ගතියක් ඇති වෙනවා. ඒක තියෙන්නේ විස්තර කරලා බලන්න බලන්න මේ සියල්ලම විනාශ වෙලා යන ස්වરૂපය. ඒ වගේ කියාගන්න බෑ. මුලක් වෙලාවට ඉතාලම උනන්දුවේ ඉතාලම දක්ෂව මේ කෙලතරතුරු අහලා භාවනා කරන යෝගාවචකින් වාර්තා කරනකොට මේ අවස්ථාව බොහෝමත්ම හිත දිරි ගන්නවා. යෝගාවචරයා මේ තරමට යන්තන කිසිම අරමුණක් විශේෂ මේක මට වේවා මේක මට නොවේවා කියන හැඟීමෙන් තොරව වෙනින් තියෙනවා රුචි අධිකම් වලින් තොරව භාවනා විදිහට යනවා. මේ භාවනාවට යනකොට මේ තාකල් යෝගාවචරය යම් වෙලාවක උණුසුම අධ්‍යක්ෂකල ඒ අධ්‍යක්ෂණ මොහොතේ සිසිලස ඒ යක්තිති පස්සේ තිබුණා කියන එක දැනෙන. ඒ නිසා උණුසුමක් වශයෙන් ඒ විදිහ මමෙක් වශයෙන් ඒ මට ඒ උණුසුම ප්‍රියක් වශයෙන් අප්‍රියක් වශයෙන් තමයි වාර්තා කරන්නේ. දැන් ඒ යෝගාවචරය උණුසුම දැකලා නැවත නැවතත් ඒ උණුසුම විශේෂයෙන්ම උණුසුම උණුසුම කියලා මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන අතර වාරයේත් ඒ උණුසුම පිළිබඳව ප්‍රිය අප්‍රිය භාවයේ නැතින ඒ යෝගාවචරයට මේ උණුසුමත් හා සමග ඒකාමත්ම සමීපේ සිසිලස හොල්මන් කරන හැටි දකිනකොට යෝගාවචරයගේ අර ප්‍රිය අප්‍රිය භාවයේ නැති නිසා විශ්මේ පහල කරන විදිහට මේ ප්‍රතිවිරුද්ධ ධර්ම ඉතාමත්ම සමීපව තියෙන හැටි විස්තර කරන්න බෑ කියලා හිතනවා මේ තරම්ම විස්තර දකින්න ඒ විස්තර කිව්වට විශ්වාස කරන එකක් නෑ. මේ තරම්ම ඒවා ප්‍රතිවිරුද්ධයි. සමහර වෙලාවට ඒ තරම්ම සූක්ෂම බවයි. මේ නිසා යෝගාවචරයාගේ ධර්ම රසය එන්ට ඕජාව මෙපමණයි කියන්න බැරි ප්‍රමාණයට වැඩි. ඒ දැක්ක යෝගාවචරය මේ ඕජාවට ලඟුනේ මේ ඕජාව ඉදිරිපත් කරගත්තේ මේ සාර්ථක සම්පජන්ය නිසා සප්පාය සම්පජන්ය නිසා ගොරෝසු රුචි අධිකම් දික්ටි අයින්ද. ඒ වගේම ගෝචර සම්පජන්‍ය වශයෙන් එහිම හිත යොදවනකොට මේ තාක්කල් නොඇලිච්ච වැහුම් කරක් ඉරයක් ඇලිච්ච නිසා Tamanda තේරුම් පටන් අර ගන්නවා මේ ඉර නිසා ඊදුම් පදල නිසා නොදකපු දේවල් බලනකොට මේ තුලම ප්‍රතිවිරුද්ධ ධර්ම එකම තේජෝ ධාතුවට උණුසුමත් සිසිලසත් ස්වභාවික ලක්ෂණයේ වශයෙන් පවතිනවා කිතේ ඉස්සෙල්ලා ඒක කියනවා යෝගාවචර පිළිගන්න බැන්නේ නැහැ. නමුත් දැන් මේ සතියේ මේ සමාධියේ අස්පනාබිට ප්‍රකට භාවය නිසා මේ නියාර්ථය එනිදිකර ප්‍රතිපක්ෂ ධර්ම මේ තරම්ම සමීපව ඉඳිමින් තමයි අපිව හොල්මන්නේ. අපිව ලොමකාරී. අපේ රුචි අයිතිකාරී කියන තාකල් මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක එකිනෙක ඒ ධර්ම එකිනෙකට උදව් කරගන්නේ අපි මුලා වෙයි නැහැ. අපි ළඟ ෘචි අරුචිකක් නැතිනම් නැතිවෙතියේදී මේ ධර්මතාවයේ හුදු ධර්මතාවයක් වශයෙන්ම දැක ගැනීම ගෝචරයේ පවත්නවා නම් ගෝචර සම්පජානිය පවත්නවා නම් අපිට තේින් පටන් අර ගන්නවා මේ උණුසුම නැත්නම් මේ සිසිලස පොදුවේ කියනවා මේ තේජෝ ධාතුව ප්‍රියවාදී මාර්ග ගන්නවා නම් අපේ භාවයේ මාර්ග ගන්නවා නම් මේ බාර ගැනීම අපි තුල ඇත්තා වූ දැනුමේ මද රම නිසා සතියේ අඩුකම නිසා සමාධියේ අඩුකම නිසා මම එක් පහළ වෙලා ඒ මමෙත එක්ක තේජෝ ධාතුව ප්‍රියයි උණුසුම් ගතිය ප්‍රියයි එහෙම නැත්නම් සිසිලක ගතිය ප්‍රියයි විශාල වාර්තා කිරීමේ ලොකු වෙනසක් අවශ්‍යයි රස යෝගාවචරය දැන් මේ සතියෙත තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම සිසිලක දෙකේ හොල්මනක් එහෙනම් පඨවි ධාතුව කියලා කියන්නේ හද බවක් සහැල් බවේ ලකුණක් ගොරෝසු භාවෙත් මූර්ධ භාවෙත් ලකුණ. මෙලෙක් භාවෙත් සද භාවෙත් ලකුණ. මේ විදිහට බලන ප්‍රතිපක්ෂ ධර්ම. මේ තුල වැඩ කරනවා. ඒ වෙනතු මේ වගේ ඒකාන්ත සැපයක්, ඒකාන්ත දුකක්, ඒකාන්ත විභාවයක්, ඒකාන්ත විභාවයක් නෑ. හැම වෙලාවෙදීම මේක හිත නියම ක්‍රමයේ යෙදවීමෙන් දැක ගන්න යුතු කරනවා. එනිසා කියන නියාර්ථය කියලා කියන හිත සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙකුගේ උපදේශ පන්තියක් ධානාත්ම ගෞරවේ සූක්ෂම යෙදුවොත් අපිට මේ විවිධ මල බලාකුළු පතල වීදුම් පතල අයින් කරලා තියෙන දේ දැක ගන්න පුළුවන්. එහෙම නැතිනම් අපි එක ක්ෂණයක ආරම්භන දකින්නොත් ඒ දකින්න ක්ෂණයේ උණුසුම වශයෙන් පේනවනම් තේජෝ ධාතුව අපි කියන්නේ තේජෝ ධාතුව කියන්නේ උණුසුමට මට දැන් එක එකක්. මොකද මේක උස්නේ ඉන්නේ. මට ඕනේ සිසිලද කියලා අරමුණ පිළිබඳවයි. ක්‍රියාත්මක භාවයේ රුචිආර්ථිකම් මත කරලා තේජෝ දහතෝ පිළිබඳව අපි ළඟ තිබුණා නම් යම් කිසි දිට්ඨියක් ඒ දිට්ඨිය තාවුයි. නමුත් දැන් යෝගාවචරය එහෙම කරන්නේ වෙන්නේ නැහැ. ඒ යෝගාවචරය අපාය සම්පජන්ණී සාතික සම්පජන්ණී අරමුණක් දුෂ්කරතාවයක් මත ඒක බව දැනගන්නවා ක්‍රියාත්මක භාවයේ නොවෙන්නේ. එහෙම නැත්නම් තණ්හාව දික්කිය ඇති නොවෙන්නේ මධ්‍යස්ථ කරගන්නවා හිත ඒ පේන තීජෝ ධාතුවම සවිස්තරව බලනකොට පේනවා මේ තීජෝ ධාතුවේ තව උණුසුම් ගතියක් ඒකම සිසිලස පවතී නොදැක්කොත් දුක පැති කරගන්නවා දැක්කොත් ඒ වෙනකොට ඥානෙ පහල කරගන්නවා කියන තමයි හිත සම්පූර්ණ ධර්ම ගෝචරයේ ධර්ම ඕජාවේීම පවතී අතන පුරුදු ආසාවතුයේ පුරුදු මතයේ දිගේ යන්නේ අපි අර විදිහට මේ සුද්ධ ධර්මතාවයන් පටලවාගෙන අවුල් කරගෙන ප්‍රශ්න කරගන්න. මොකද වඩුවෝ ආයුධත් එක්ක පොරවදනවා. ත්‍ක්ෂ යෝගාවචරය මේ උපදේශ පන්ති හරියට කර කරන නිසා ඒ යෝගාචරය ඒ මට්ටම ඉක්මවනවා. ඒ ඉක්මවීම නිසා මෙහියට අවපතිරුද්ධ ධර්ම ඒ ධර්ම අතර කිසිම රණ්ඩුවක් නැහැ. ඒ ධර්ම සදාජනික ධර්මතාවයක් නෙවෙයි. ඒ જો කිව්වන උසුම් ධාතුව උණුසුම් ගැටය සිසිලක. ආපෝ ධාතුව කිව්වන දේවල් පිටු කරන ගතියක් පවතිනවා දේවල් ගලා විකරල හදන ගතියක් තියෙනවා වායු දහතුව කිව්වල සොලවල කම්පා කරන ගතියක් තියෙනවා ධර්ම ගතියක් තියෙනවා අටවි කිව්වල බරෝධ ගතියක් තියෙනවා මුරුදු ගතියක් මේ වාගේම තමයි නාම ධර්ම වලත් මේ වැඩ පිළිවෙල රාශියේ හිත හිතනකොට ඉදීම අසංගෝව සම්පජාන්නේ සම්පූර්ණ වෙනවා දෙලි විදිහට කියනවනේ මේ ගෝචර සම්පජාන්නේ තමයි අසංගෝල අසංගෝව සම්පජාන්නේ ඇති කිරීමේ හේතුව. අසංගෝ සම්පජානිය කියලා යෝග අවශ්‍යයට කරන්න දෙයක් නැහැ. සාත්‍යක සම්පජානියේදී සාත්‍යක බව සලකා බැලීම යෝග අවශ්‍යයක් කළ යුතුයි. සප්පාය සම්පජානියේදී මේක සප්පාය අසප්පාය භාවයේ සලකා බැලිය යුතුයි. මේ මාර්ගයෙන් තමන්ගේ භාවනා ජීවිතයේ ගුණ ජීවිතේ බේරගන්න. බේරන ගෝචර සම්පජානියේදී අරමුණ සමස්තයක් වශයෙන් අල්ලා ගන්නවා. අල්ලගත්තා වූ අරමුණ එහි නතර වී ඇතුළට කිඳා බහිනවා ලං වෙනවා සමීප වෙනවා ඉතකොට ඉබේම මෙන්න මේ කියන අසම්මෝහ සම්පජාන්නේ පාන. නැත්නම් සම්මෝහය දුරු. ප්‍රතිපලයක්. ඒක අපට ලැබෙන ලාභයක් වශයෙන් සැලකෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන යෝගාවචරය මේ තමයි අපි විපස්සනා පළවෙනි ඥානය ලං කරගන්න නැත්නම් ලක්ෂණ අතිවිද ඥානය කියන ආලෝකය ලං කරගන්න. මෙතෙක් කරගෙන හිටිය අපි අර මොනේ හිත දෙක හඳුනා ගනිමින් ඒ වායකිනකට බලපාන ආකාරය දකිමින් හිටියා. දැන් ගෝචර සම්පජාන්නේ මේ විදිහට මතුණා වූ අරමුණම විනිවිද යන විදගෙන යන ගැතිය නිසා ඒ අරමුණ තුලම මේ විරුද්ධ ලක්ෂණ පවතිනවා. ඒ කියන්නේ අරමුණක් කියලා ගත්තාම ඒකේ මුනත තේම තියෙන පැත්ත දැක්කට යෝගාස්ත්‍ර දැන් අතර වෙන්නේ නැහැ. ඒක අත්‍රානිකයි, ඒක ඉස්තිරයි, ඒක හිතට පවතින දෙයක් කියන හැඟීම ආවට හොඳයි. නමුත් තම දිගට බලන ගැතිය තියෙනවා. ඒ බලනකොට තේරෙනවා මේ තුල අඩුම වශයෙන් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් වැඩ කරනවා. මේ ධර්ම දෙක කියන්නේ බොහොම වේගවත් මේ දෙක අතර මාරු වීම එතකොට අර දැකපු ස්ථීර බව, සාහවුරු බව වෙනුවට අනිත්‍ය භාවය මතුවෙන්න පටන් ගන්නවා. තව තවත් ළඟ බලනකොට අදාහ ගන්න බැරි තරම් මේ දෙක සංවිධානය වෙලා තමයි සිත් පෙළන බව තියෙනවා. මේ පෙළන්ට සූදානම් වෙච්ච මේ උණුසුම් ගතිය සිසිල් ගතිය අපි විතක සැපයක් විදිහට බාර අරගෙන ජීවු කර ගන්න ලං කර ගන්න බදා ගන්න උත්සාහ කරනවා. තවත් වර්ග දුකක් විදිහට බාර අරගෙන නොකති නොකතන් කියලා දුරු කරන්න උත්සාහ කරනවා. මේ නිසා අපි පෙළෙනවා පෙළ. යෝගාවචරය වහාම උණුසුමේ යත්තාව පෙළෙන දුක්ඛ ස්වરૂපේ දැකලා කමක් නැ මේ දිගේ කවයි. මේක බාධාවක් මේ විශ්ේ අපි ගෝචරයේ පවත්නවා කියලා කියන්නේ මේහිම හිත පවත්නවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ විරුද්ධ වෙනවා කියලා කියන්නේ මේ තීජෝ ධාතුව වංශකාරක අන්තර්ගත යුතුයි කියලා බලාගෙන ඉන්නවනේ තීජෝ ධාතුව කියන්නේ මොනසුන් විතරක් නෙවෙයි මේ සිසිලසක් කියනවා කියලා තේරුම් ගන්නකොට තේරෙනවා ඒ බාහිර උත්තර වෙන්නේ නැහැ බාහිර උපක්‍රම අවශ්‍ය කරන්නේ නැහැ කිසිම උපකරණ වල අඩුවක් නැත්තේ නැහැ අවශ්‍ය කරලා තියෙන්නේ මේ තාකල් මේ දෙන උපදේශ පන්තිය ගෞරවයෙන් අරගෙන අස්පනාකිත දැකගන්න. මෙතන තියෙන චිත්ත නියාම හිත වැඩ කරන නියාමය අපිට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. පොත්පත්වල සඳහන් කරන නැත්නම් ආචාර්ය මත ඉදිරිපත් කරන මේ ධර්ම පිළිබඳව ලොකු පංචයක් ඇති. ආචාර්ය પરම්පරාව සඳහන් කරනවා නුකෝණේ හිත. මේ ගෝචර භූමියේ ඉන්නේ හොඳට හසුරවල ගන්න ඇතික අරමුණක් අකින්වයි කියලා කියන්නේ ඒ අරමුණේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියන මේ තුනේ මෙන්න මේ පවතින අවස්ථාව පමණයි දැක්කේ. උපාදිතී භංග වශයෙන් සඳහන් කරන පොත්පත්වල අරමුණක් දකින්නයි කියලා අපි දකින්නේ තීති අවස්ථාව තමයි. ඒ අරමුණ දෙවි යෑම නැත්නම් මතුවීම කියන දේ දකින්න ඉස්සෙල්ල ඒ අරමුණ තිබුණ තැන තව අරමුණක් ආයෙත් පහළ ඒක තව එකකින් තල්ලු වෙනවා. ඒක තව එකකින් තල්ලු වෙනවා. මේ තල්ලු වෙවි තල්ලු වෙවි යන වැඩ පිළිවෙලේ නොකොහොම හිත දකින්නේ මෙන්න මේ ත්‍ිතිය අවස්ථාව. මේ ත්‍ිතිය අවස්ථාව දැකලා දැන් මම ඉන්නේ ත්‍ිතිය අවස්ථාවේ මේකේ තව යමක් තියෙනවනම් ඒක දැකගනිමි කියන දෙවෙනි මොහොත දෙවෙනි ක්ෂණය මේ මැත්තේම පවත්නවා කියන්නේ මහ විශාල විකල්ප. මහ විශාල ලොකු ධර්ම රාශියකට ළඟා. නමුත් අපි මතුවෙන මතුවෙන දුෂ්කරතාවයේදී අපි භාවනාව නතර කරනවනේ සතිය දුර්වල කරනවා නම් සමාධිය දුර්වල වෙන්න ආරම්භනවා නම් කවදාකවත් අපිට එක ක්ෂණිය දෙකකට දියුණු කර ගැනීම කාර්යයක් වෙන්නේ නැහැ. යන්න කෙනෙක් මේ විදිහට සාර්ථක භාවයේ සලකලා සප්පාය භාවයේ සලකලා තමයි කියන බාධක අපකරන සත්‍යයක් අපිට ඇත්තේ නැහැ. අපිට කරන්න පුළුවන් මේ බාධකයක් හමු වෙච්චහම භාවනාවට වඩාත් සුදුසු විකල්පිත වරක්. තෝරගෙන පුළුවන් තරම් එහිම විපස්සනාට නංවා ගැනීම ගෝචර සංකජානිය පැවැත්වීම කරනවනේ අන්නේ යෝගාවචරයට නිකුවාකල් අරුචිකම නිසා බහැර කළ අරමුණු රාශියක් දැක ගන්න පුළුවන්. ධිට්ඨිය නිසා බහැර කරපු ධිට්ඨිය නිසා කවදාකවත් ඉදිරිපත් කරන සාධය නොබලව අරමුණු රාශියක් දැක ගන්න පුළුවන් වෙනවා කියන්නේ අරමුණක් ඇති වෙන ඇති වෙන වහා යොහුසුල භවයේ ධිට්ඨි භාවය අවදින ස්වરૂපයේම පමණක් මේ දකින්න ගත කරන මේ සංසාර අඳුර ජීවිතයේදී දැන් පුළුවන් වෙනවා ඇතිවීමත් පැවතීමක් කියන මුල් කොටස දක්වා. මේක භාවනා ජීවිතයට සම්බන්ධ කරලා කියනවනම් මොහොතකට අවස්ථාව තමයි සක්මන් කරන වෙලාවේදී යෝගාවචරය ඉසවීමය, යැවීමය, පැදීමේ වශයෙන් භාවනා කරගෙන යනකොට මුලදී ඒ ඉසවීම, යැවීම, පැදීම වුණත් ඊවර කීපයක් පවත්වාගෙන යන්න අපහසුයි. පිටිවිලි පාන වෙනවා, සාද ඇහෙනවා, රූප පේනවා, විවිධ දේවල් සැකෙනවා. නමුත් යෝගාවචරය පිළිබඳ වෙහෙස ගන්න නැතුව මෙහෙම තමයි මේකමයි එකම ක්‍රමය. ඒ කාණ මාර්ගය මේකයි මේ නිසා ප්‍රතිහත වීර්යයක් තියෙන්න ඕනේ. විකටෝම සතිය පවත්වන්න ඕනේ. මේ ඉසවීම යරීම තඩීම හෝ විකට ගෙන යා ගන්න බැරි බාධකයක් හමු වෙච්ච වෙලාවක සංදිස්ථානයේ තුන විශේෂයෙන් සැලකීමක් වෙන්න ඕනේ සක්කාය සම්පජන්‍ය සාත්‍ය සංකල්පයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආදී විදිහට සූර වෙනකොට යෝගාවචරයාට පුළුවන් වෙනවා මේ ඉස්සවීම යැවීම තැබීම දකින්නවා වගේම ඉස්සවීමේ හිත අනුව ඉස්සවීම සිදු වෙනවා කිය පියවරක් ඉදිරියට යන්න පුළුවන්. එනිදි කියනවා මේ ආරමුණ මතුවීමේ මුල් අවස්ථාව මතක ගන්න පුළුවන්. මේ නිසා යෝගාචරයට හේතු ධර්ම සහ ඒ අනුව පහළ වෙන්නා වූ බල ධර්මයේ වශයෙන් පච්චේ ප්‍රවත්තන ඥානයේ ඉදසසය. නමුත් තාම මුලදා ඒ එකම අරමුණක ආරම්භයත් මැදක් කියන දෙකම දැනගන්න පුළුවන් වුණත් යෝගාවචරයේ හිත සම්පූර්ණයෙන්ම බලාකුළු වලින් තොරනේ නීදු වලින් තොරනේ තවම මේ කයේ සංඛාණය කයේ සතහන අතේ සතහන ආදී දේවල් ඡායාවතේ හිතේ පවතින වේදනාවක් එනකොට මගේ දකුණු මතයේ මේ වේදනාව වෙන්නේ කියලා යෝගාවචරය තාම සංඛාව පවතින මේ යෝජනාව වමේ සිට දකුණට යන්නේ කියලා ආකාරයක් මතක කරගන්න. මේ කියන්නේ යෝගාවචරයේ ඒ චිත්ත සංඥාව කුත්‍ය ගණය තාම බෙදලා නැහැ. ඒ නිසා යෝගාවචරයට අරුන්නේ ඇතිවීම නැතිවීම පැවතීම කියන නැත්නම් ඇතිවීම පැවතීම නැතිවීම කියන තුනම විශ්වදව දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් භාවනා නොකරන කෙනෙකුට වැඩිය වෙනසක් දැක ගන්න පුළුවන් වෙනවා. අරමුණ පවතින මොහොතේදී සතිය පවතිනවා. ඊයේ සතිය තීව්‍ර වෙනකොට අරමුණේ ඇතිවීමත් සමගම සිහි පැවතීම කියන දෙක දැක ගන්න පුළුවන්. මේක යෝගාවචරය දන්නවනම් යෝගාවචරයට භාවනාවේදී ඒක විශේෂ අභ්‍යාසයක් බවට පත් වෙනවා. ඒ වාගේ මේවා දකින්නකොට අනන්ත ගාමිනට පැහැදිලි කරගන්න මෙන්න මේ භාවනාවේ ප්‍රගතියක් දිනුවක් දකින්නවත්. ඒ නිසා යෝගාවචරය ගෝචර සම්පජාඤ්ඤය දිග පවත්වනවන ලක්ෂණ වශයෙන් ඇත්තා වූ සම්මෝහය දුරු වෙනවා ඒ දුරු වීම නිසා අසම්මෝහ සම්පජන්‍ය පහළ වෙනවා නමුත් ගෝචර සම්පජන්‍ය විකට පවත්නවා කියලා කියන්නේ ඉබේ පහළ වෙන දෙයක් ඒක වාසනාවක් වශයෙන් ලැබෙන දෙයක් නෙවෙයි උපේ යුතු දෙයක් ඒක සඳහා අවශ්‍ය කරන්නේ අඛණ්ඩ සතිය මේකට තමයි සාර්ථක සම්පජන්‍ය සක්පාය සම්පජන්‍ය උදව් කරන්නේ මේ නිසා යෝගාවචරය යම් මොහොතක අරමුණු තමයි ඉදිරිපත් වුණා නම් මේ අවස්ථාව තේරුම් ගන්න ගන්නකොට මේක තමයි වෙන්න තියෙන මූලික සූදානම් කිරීම දැන් හරි. අරමුණට හිත නැහැ වුණා. ඒ කියන්නේ දැන් තියෙන්නේ ඒ මැත්තේ වර්තමාන මොහොතේ වර්තමාන අරමුණ මැත්තේ සතිය ඉතාමත්ම සාහෘදක පිටවනවා. ඒ පිටවගත්තොත් ඒ කාන්තේම තමයි නොදක්කා වූ විශේෂයක් හිත යෙදවීමෙන්ම දැකිය හැකි ලකුණක් මේ අරමුණේ දැක්කන්න පුළුවන් වෙනවා. අරමුණ කියන්නේ මේකය කියන අසංගෝ සම්පජන්‍ය පහළ වෙන පටන් ගන්නවා. මේ පහළ වෙනවා කියන කියන්නේ අරමුණේ යත්තා වූ පොදු ලක්ෂණ අපි ඉඳසෙන් ගත්තේ තේජෝ ධාතුව කියලා කියනවනේ. ඒ තේජෝ ධා අරමුණ ලක්ෂණ ඒ තේජෝ ධාතුව යත්තා වූ පොදු ලක්ෂණ වායු ධාතුවට පොදු. ආපෝ ධාතුවට පොදු. පඨවි ධාතුවට පොදු. මේ පොදු භාවය දකින්න විශේෂයෙන්ම අරමුණක් ආව විශේෂ ලක්ෂණ ඒ අරමුණටම ආවේනික අත්‍යයෝ දහතන මුසුම සිසිත වායෝ දහතන සංගතන තරණ හතරී දහතන ගොරෝ මුරුදු ගන්න මේවා දැක්කොත් මේ පිළිබඳ විස්තර හොඳට විසදව දැක්කොත් තමයි මේ අරමුණ ඕටම පොදු ගතියක් පවතින්නේ මොකද මේ විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න සෑම අරමුණක්ම ඇති වෙනව නැති වෙනවා අනිත්‍ය ස්වභාවය මේ ඇතිවීම නැතිවීම විශේෂම පේන තරමට සෑම අරමුණක්ම විසදව දැක ගන්න තරමටම යෝගාවචරයේ සතිය ප්‍රකට වෙලා ඒකේ විශේෂ උනන්දුවක් ගනිමින් ඉදිරියට විපස්සනා වැඩෙනවනේ යෝගාවචර තියෙන මේ එකම අරමුණකවත් අපිට සැප දෙන්නේ නැතියක් අපිට විවේකයක් ආසාවක් දෙන්න ගතියක් නෙවෙයි තියෙන්නේ ඉතින් පෙළම ස්වරූපයක් තියෙන්නේ අර ඒකවත් යොහුසුළු අනිත්‍ය භාවයේ මතම පෙළෙන සුදු සුදු දැකලා. නමුත් මෙතන යෝගාචර අස්සසිල්මක් ලැබෙනවා මේ එකක්වත්. නොතිබුණා නෙවෙයි. මේ අද පහළ වුණා නෙවෙයි. මේක කල් තිබුණේ මේ පිළිබඳව වලාකුළු ස්වරූපයක් නීදුණු ස්වරූපයක්. අද මේ වලාකුළු නීදුණු දුරු වීම නිසා ඉතාමත් වේගවත් වැඩ පිළිවෙල පේනවා නමුත් වේගවත් වැඩ පිළිවෙල කැමැති උනායි කියලා නතර කරන්නත් බෑ. අකමැති උනායි කියලා දුරු කරන්නත් බෑ. මේක Tamange පාලනයේ සිදුවන දෙයක් Taman වගකීම් යුතු දෙයක් නෙවෙයි. යෝගාචරයේ වගකීම් කියන්නේ මේ දෙක. මෙන්න මේ විදිහට පොදු ලක්ෂණ වල උනත් විශාල අතුලාන්තයක් ගැඹුරක් පවතී. ඒක පාර්ශ්වම හැට දකින්නකොට චිත්තපටියක ඡායාරූපයක වගේ ස්ථීර බවක්, මැරිච්ච බවක් වෙනවා. තහවුරු බවක් වෙනවා. නමුත් ඒක දිගට බලනකොට ඒ තුන විශාල වැඩ පිළිවෙල රාශියක් පේනවා. යෝගාවචර විශේෂයෙන්ම ඒකේ මතුවෙන දේ විශේෂ ලක්ෂණ බල බලා ඉන්නකොට විශේෂ ලක්ෂණ වශයෙන් මෙතනවා වැඩි වෙච්ච තරමට සමීප වෙච්ච තරමට ඒ සෑම ලක්ෂණක්ම ඇතිවීම නැතිවීම දෙක පවතිනවා පෙළෙනවා මේකම පාලනය කරගන්න බෑ කියන එක පොදු ලක්ෂණ වශයෙන් තුනකට කඩලා මේකට කියනවා සාමාන්‍ය ලක්ෂණ. මෙතනදී තමයි යෝගාවචරය පරමාර්ථ ධර්ම ඉක්මවලා විපස්සනාවට හිතනවා. වෙන විදිහට කියවනේ ආපෝ ධාතුවේ අත්තාවෝ වැగిදෙන ගතිය පිටු කරන ගතිය කියන මේ සාමාන්‍ය කාටත් තේින්නන්න පුළුවන් ගතිය ලක්ෂණ තුලින් ඒ සෑම පිළිකිරීමක්ම ඒ සෑම දියාර පිළිමක්ම වහා ඇති දීලක් වෙනවා කියන නොදැක්ක කාටත් පොදු නැත්නම් දැනුම පිටු කරන විදිහේ ඥානයකට සුදුයි මේ නිසා යෝග අවස්ථාවේ ඥානය දැන් විපස්සනා ප්‍රථම ඥානයට සූදානම් වෙනවා එහෙම නැත්නම් සම්මුති ඥානය විඳගෙන පරමාර්ථය පැත්තට යන්න දොරයි. මේකෙන් කියනවා ලක්ෂණ ප්‍රතිවේද ඥානය. ඒ ලක්ෂණ ප්‍රතිවේද ඥානය නැවත සිටිය මතක් කරගන්නවනම් අරමුණක් විශේෂයි අරමුණේ ඒ අරමුණටම ආවේනික පුද්ගලික ලක්ෂණ දැනගත්තොත් සෑම අරමුණකටම පොදු පොදු ලක්ෂණ දැක්කන්න පුළුවන්. මේ දෙකම දැකගන්නේ නැතුව යම් කෙනෙක් වෙනවා නම් මට එහෙම නැත්නම් සම්පූර්ණ එක අදහා ගන්නවා නම් මට අනිත්‍ය පේනවා දුක පේනවා අනාත්ම භාවය පේනවා කියලා ඔබ බොහෝ විට හිතුමන හිතුමත හිතනවා නමුත් ප්‍රමාණිකෝල යනවා නම් අරමුණ දැක්කා ඒ අරමුණ විශ්ේ නැවත නැවතත් නිවැරදි එල්ලේකින් අප්‍රත්‍යක්ෂ ධෛර්යයෙන් භාවනා කරන යනකොට ඒ අරමුණියට ආව ප්‍රතිපක්ෂ ධර්මයකින් එකට වැඩ කරනවා අරමුණ විවිධයි විෂමතාවය වැඩි දුෂ්කරභාව වැඩි ඒ දැකීම තුලින් වෙන විදිහට නම් අරමුණියත් ආව පෞද්ගලික ලක්ෂණ විස්තර සහිතව දැකීම තුළින් නම් පහළ වෙන්නේ ඊයත් ආව යොසල් බව අනිත්‍ය භාවයේ ඒක බොහෝම සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඒකවල තමයි විපස්සනාවේ දියුණුව සිද්ධ වෙන්නේ. ඒ දියුණුව තමයි කියන්නේ අසංමෝහ සම්පජඤ්ඤය. මේ අසංමෝහ සම්පජඤ්ඤය තමයි අපිට ගන්න පුළුවන් නියමම ඥානය. නියමම සෞඛ්‍ය සම්පන්න වැඩි. ඒ නිසා යෝගාවචර මේ කරුණු කාරණා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන තමයි මේ විපස්සනාවේදී අරමුණක් ඉදිරිපත් කරගත්තා කියන්නේ සම්පූර්ණ වැඩක් නෙවෙයි. නමුත් ඉබේ සිදුවෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා මේ මුල් සම්පජානියක උදව් කරනවා. සාර්ථක භාවයත් සප්පාය සම්බන්ධයි. මේ දෙක විශේෂ යෝගාවචරය උනන්දු නොවෙනවනම් ගෝචර සම්පජානියදී ඉඳ නැතුව යනවා. එහෙම වුණොත් අසම්මෝ සම්පජානිය ආවේ පැහැදිලි. මේ නිසා යෝගාචරය නිතරම සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරලා තමයි ඉදිරිපත් වෙන වැඩ භාගයට දුක් කරනවා වලදී පුළුවන් තරම් විච විපස්සනාට යාදෙන භාවනා කටයුත්තට තමයි මුළු ජීවිතේ වැඩෙන පැත්තට සුදුසු විකල්පේ තෝරා ගැනීම පාරිහරිය ඥානෙ පාවිච්චි කරනවා. ඥානෙ පාවිච්චි කරලා පරියන්කේදී ඉසක්මනේදී ඒ වාගේම අනිකුත් එදින්දා කටයුතු වලදී තමයි මතු කරගත්ත වර්තමානයේ ඉඳුණා වූ අරමුණට අර කියන විදිහට ඉන්දියාවට ආව පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වැටහෙන විදිහට ප්‍රමාණිකූලව ක්‍රමික වර්ධනයක් සිදු වෙන විදිහට ගෝචර සම්පජන්‍ය පවත්වනවනේ මේ යෝග ආශ්‍රය ධර්ම රසය ධර්ම ගෝජාව හැම අරමුණකම මත කරගන්න පුළුවන්. මේ යෝග ආශ්‍රයයෙන්ම තමයි පුළුවන් වෙන්නේ තවත් දක්ෂ විදිහට අරමුණක් අරමුණක් පාස ප්‍රියභාවයක් ඇති නොවන විදිහට අප්‍රියභාවයක් ඇති නොවන විදිහට තමන්ගේ පාරණේ මත දික්ටි ඝන බහල නොවන විදිහට භාවනාවේ අලුත් වෙන්නේ. හැම මොහොතකම නව භාවයකට භාවනාව ගෙන යන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරයාගේ ශ්‍රද්ධාව අමුතු විදිහකට පුදුම විදිහකට වැඩෙන්න පටන් අර ගන්නවා. තමන්ම තමන් අත්පනාපිට තියෙන දේ විචුව දැක ගැනීම නිසාම වෙන තහවුරක් වෙනවා. අපි ඊළඟ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙනවා කොහොමද මේ විදිහේ යෝගාවචරයේ වර්තමාන මොහොතේ මතුණා වූ අරමුණේ අසාව උද්ගලික ලක්ෂණය කියන පච්චත්ත ලක්ෂණය නැත්නම් අත්‍යන්ත ලක්ෂණය කියලා කියනවා. එනේ පුද්ගලික ලක්ෂණේ දැක්ගැනීමේ සූර වෙනවනම් මේ ලක්ෂණ දැකීම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කාන්තේ මේ යෝගාවචරය පොදු ලක්ෂණ දැක ගැනීම දිහාවට තමයි. එන විදිහට කියනවනම් සම්මතය දකින්ද දකින්ද ඒ උතුර පහය වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචර විපස්සනා ධ්‍යාන පරමාර්ථ ධ්‍යාන තල්ලි. මේ තල්ලි නිසා යෝගාවචරයේ අභ්‍යන්තරයෙන්ම ඕකප්පන සද්ධාව. තමගේ අධ්‍යක්ීම් මත විපන්නා වූ ඕකප්පන සද්ධාව වැඩි වීම නිසා භාවනාවේ කවදවත් දිරිමත් වෙනවා. අදට මේ සාත්‍යක සංපජාන්නේ, සප්පාය සංපජාන්නේ, ගෝචර සංපජාන්නේ, අසංගෝහ සංපජාන්නේ කියන මේ සංපජාන්නේ හතර පිළිබඳව විස්තර අපි අහගත්ත දැනගත්තා ඒක තම තමන්ගේ භාවනාවේ අධ්‍යක්ීම් වලට පිටු කරගෙන ඒ භාවනාව තව තවත් උනන්දු කරගන්න විදිහට මේක පාවිච්චි කරනවනේ ඉදිරියේදී ඒ අධ්‍යක්ෂ කරගන්නා වූ දැනුමට සමන්තේ සත්‍තාව දිනු වෙන හැටි අනුමාන ඥාන දිනු වෙන හැටි පිළිබඳව අපි සිදුපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්ම මූල ධර්ම දේශනාවසින් අනුකම්පීමේදී ජීයතාව මූල ධර්මයේ අත්දැකීම් දෙකේ සමබරතාවය නිසා යෝගාවචරයින්ට සමන් කරගෙන යන වැඩපිළිවෙලේදී මතුවෙන දුෂ්කරතාවයන් දුරු කර ගැනීමට දුෂ්කරතාවයන් වලදී මතුවෙන ඇති වෙන විකල්පවලදී භාවනාවට යාදින භාවනාවට ගැළපෙන විකල්ප තෝරාගෙන එහි උත්තරීම ධර්ම රසය ලබා ගැනීමට මේ ධර්ම දේශනාවේ කරුණු හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී කරුණා චේතනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. නිශ්චල වනේ ආරණ්‍ය සේවන වාදී යෝජිපාදෝ